තවත් මේ ප්‍රශ්නයක් ත්‍රිලක්ෂණ සහ චතුරාර්ය සත්‍ය අතර ඇති වෙනස මොකක් සම්බන්ධතාවය මොකක්ද කියලායි මේ ආන්නේ දැන් ඒකම තමයි මේ විග්‍රහ වෙන්නේ යමකින් පෙළෙනවා නම් ඒක පෙළෙන ලක්ෂණේ අනිත්‍ය ලක්ෂණයයි පෙළෙන ලක්ෂණේ යමෙකුට තේරුම් ගියා නම් ඇහුවොත් එහෙම පෙළෙන එක දුකද සැපද වැටහෙන්නේ කියලා කවුරුවක් කියන්නේ නැහැ පෙළෙන එක සැපයි කියලා යමකින් පෙළෙනවා නම් ඒක කොච්චර ප්‍රියමනාප වස්තුවක් වුණත් පෙළෙන තරමට ඒක දුක ලක්ෂණේ යුක්තයි. ඒක අනිත්‍ය ලක්ෂණේ යුක්ත නිසානේ පෙළෙන්නේ. එන වැඩිපුර පෙළෙන්නේ වැඩිපුර අනිත්‍ය ලක්ෂණේ විද්‍යාමාන වෙන්නේ මොනවෙන්ද? Taman වැඩිපුරම ප්‍රියමනාප කරන දෙයින්. අන්න දැනගන්න තියෙන වටිනාම දේ දුක දැකලා අනිත්‍යයි කියනකට වැඩියේ දුකට හේතුව කොතනින්ද පහළ වෙන්නේ කියලා බලලා ඒකේ අනිත්‍ය ලක්ෂණේ දකින්න ඕනේ අනිත්‍ය ලක්ෂණේ දැක්කනම් ඒ මොහොතේම අපි දකින්නේ දුක්ඛ ලක්ෂණයත් එක්කලයි මොකක් නිසාද යමක පෙළෙන ස්වභාවය සිහිකරන්න සිහිකරන්න දුක්ඛ ලක්ෂණයෙන් වෙලාගෙන තියෙන හැටි පේනවා මේ පෙළෙන ඒවා ලෙඩක් හැදිලා කය පෙලෙනවා. පෙලෙන බව සිහි කරනකොට කය සැපයිද කියලා ඇහුවොත් දුකයි කියලා අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ. පෙලෙන කය සැප වෙන්නේ කොහොමද? ලෙඩෙන් පෙලෙන කය කොමන සැපයක්ද? දාහයෙන් පෙලෙන කයට මොන සැපයක්ද? බඩිකින්නෙන් පෙලෙනවා. කණ්ඩ දෙයක් නැහැ. දෙන්න කෙනෙකුත් නැහැ. බඩිකින්නෙන් පෙලෙන කය හෙවත් අනිච්ච කය මොන සැපයක්ද? අධික පිපාසයි. බොණ්ඩ වතුර ටිකක් නෑ මහා නියඟයක්. මොකද කරන්නේ? පිපාසයෙන් පිරෙන කය සැපයක්ද? පෙළෙනවා කියනකොටම දුකත් ඒක වෙලාගෙන තියෙන බව පේනවා. එහෙනම් යමා කනිච්චරං ඒකත් එක්ක දුක ලක්ෂණේ වැටලා තියෙන නිසා කිව්වා. යදා නිච්ඡන් තන් දුක්ඛ යමා කනිච්චද ඒක දුකයි. එහෙනම් කුමද්ද පෙළෙන්නේ? අල්ලාගත්ත දේවල් වලින් පෙළෙනකොට තමයි මේ දුක වැඩි. වෙනස බලන්න. මමත්වයෙන් අල්ලාගෙන මගේ කියන தත්වයෙන් අල්ලාගෙන ඉන්නේ මොනවද කියලා බලනවා. බලනකොට පේනවා. මේ කය මමත්වයෙන් අල්ලාගෙන දුව පුතා සහෝදරයා සහෝදරි අම්මා තාත්තා මගේ කියන தත්වයෙන් අල්ලාගෙන ප්‍රියමනාපයක් ඇති කරගෙන හැබැයි මොනවද මේ වස්තු ඔක්කොම? පෙළෙන වස්තු. පෙළෙනකොට දුක එන්නේ කොහොමද? වැඩි වෙන්නේ කොහොමද? කායික දුකේ මට්ටමින් නවතින්නේ නැතුව මානසික වශයෙන් විශාල දුකක් හිනා පෙළෙනකොට ඒක චන්දරාගයෙන් ඇසුරු කළොත් මමත්වයෙන් ඇසුරු කළොත් කෙනෙකුට ලෙඩක් හැදිලා මුදල දුව පැන ඇදපු ළමයා කොළු පැටියෝ නැගිලා ගන්න බෑ පල් නැතුව ඇදගෙන වැල්ල අතපය පල නැහැ. දැක්කා. අනේ පව් හොඳ කොළු පැටියට වෙලා තියෙන දියා. එච්චරයි ගියා. අනේ බලන්නකෝ අපි දැක්කනේ ගෙදර ඇවිදලා කියනවා. බලන්නකෝ වෙච්ච වැඩ. උඩ පැන පැන හිටපු ළමයා හිටිකම වැටුණා. අනේ එකගේ අතපය පල නැතිලා අපි ඉනකොට දැක්කනේ. අම්මා අඬනවා කෑ ගහනවා දෙකක් වෙන්න. පොඩි දුකක් නම් ආව යන්තමට උඩින් මත්තේ. ඔයින් එහා ටිකක් ආවේ නෑනේ. හැබැයි කල්පනා කරලා බලනවා. ඊ අතපය පන්න නැතිලා වැඩිච්ච ළමයා මගේ පුතා නම් අයියෝ හිතන්නත් එපා. අදහස ඒක ළම එනවා. එහෙම දෙයක් වෙන්න තියා හිතන්නවත් මං කැමති නෑ. උනානා වෙනස පේනවා. එහෙනම් පෙළෙන කයක් ඇති තමන්ගේ පුතයි අනුන්ගේ පුතයි දෙන්නම පෙළෙන කයක් ඇති දෙන්නේ. ලෙඩින් පෙලෙනවා. ඒ කයේ ස්වභාවය ඒකයි. හැබැයි මමත්වේ නිසා මොකද වෙන්නේ? මානසික වූ පිළීමකුත් එනවා. කායික පිළීම ඉක්මෙ වූ මානසික පිළීම. ඒ ස්වභාවය ඒකයි. ඒක දකින්න හැටි. මෙන්න මේ වගේ අපි දකින්න ඕනේ එතකොට. චන්ද රාගයෙන් මමත්වයෙන් ලෝකයේ යමක් කෙරෙහි හෝ යමෙක් කෙරෙහි යම් තාක් කල බැඳීමක් ඇද්ද? ඒ සියල්ල අනිත්‍යතාවයෙන් යුත පෙළෙන ධම්මයි. ඒ හේතුවෙන් දුක් දෙකක් විඳිනවා. මොකද්ද? එකක් කායික දුක. අනික ඒ සමග ඇනිච්ච මානසික දුක. උල් දෙක පාර වදිනවා. අන්න ඒකේ ස්වභාවය. උල් දෙකකින් පහර කනවයි කියලා පෙන්වන පුතඥයෙක්. ආර්යෙක් එක උලකින් පහර කනකොට පුතඥය උල් දෙකකින් පහර කනවා. එකක් තමයි මානසික උල. අන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම යථාර්ථය දැක්කේ නැති අසුතවත් පුතඥයා උල් දෙකකින් පහර කනවා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට මානසික උල ගෙවිලා යනවා. ක්‍රමක්‍රමයෙන් ගිහිලා අරිහත් වේදී. ඌට මානසික දුක නැහැ එක උලයි කායික දුක්ඛේ දෙන උල විතරයි තියෙන්නේ. දන්නවා. කවද්ද මේ ජීවිතය අවසන් වෙන්නේ? එතකන් ඉතින් නොවිඳ බෑනේ. ඒකේ ස්වභාවය දකින්න නිසා ඒකත් ඉවසිල්ලෙන් විඳ ගන්නවා. මෙන්න ඒකේ ස්වභාවය. ඔන්න ඒ විදිහට දකින්න ඕනේ. අනිත්‍ය දේ දුක්ඛ වෙන හැටි. අනිත්‍ය දේ දුක්ඛ වෙන්නේ ඔහොමනම් ආත්ම අනාත්ම කතාවක් නෙමෙයි දේශනා කළේ. සාරද අසාරද කියන නිගමනය කරන්න කියලායි. ඔය අනිත්‍ය ස්වභාවයේ දුක්ඛ ස්වභාවයේ ඔයෙහි වැටුණොත් ඔය විදිහට ඒ වස්තුව සාරයි කියලා ගන්න වටිනවද? නිගමනය කරන්න වටිනවද? අසාරයි කියන නිගමනය කරන්න වටිනවද? අන්න බලනකොට පේන මොන සාරත්වයක්ද? මොන නුවණින්ද සාරයි කියා නිගමනය කරන්නේ අනත්තං අසාර කට්ටේ නාති අසාර අර්ථයෙන් අනත්තයි කියා දකින්න ඕනේ මෙන්න මේක දැක්කනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම දැක්කා අන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ඔය විදිහට දැක්කනම් මොකද්ද වෙලා තියෙන්නේ මෙතෙක් කාල නොදැක්ක දුක්ඛ ආර්ය සත්‍යය දකින්නවා ඒ දුක්ඛ ආර්ය සත්‍යයෙන් දකින්නවා මේ අනිත්‍ය පැවැත්ම මහ දුක් ගොඩක් කියන එක ඇත්තනේ. සත්‍ය ඥානය පහළ වෙලා දකින්නේ. ඒක කියනවා දුක කියන්නේ විඳින එක. දුක්ඛ සත්‍යය කියලා කියන්නේ ඒ විඳින ස්වභාවයේ ඥාන ගෝචරත්වයට වැටෙනවා. ඒ නිසා කියනවා දුක්ඛ සත්‍යය දුක්ඛ නෙමෙයි. දුක්ඛ සත්‍යය ඥානයක්. චතුරාර්ය සත්‍යයේ දුක්ඛාරය සත්‍ය කියන්නේ ඥානය. අනිත්‍ය ලක්ෂණේ දකිනවා. දුක්ඛ ලක්ෂණයෙන් පිරලා තියෙන හැටි දකිනවා. සාරායි හරයක් තියෙනවා කියලා ගන්න වටිනා දෙයක් නෙමෙයි කියලා දකිනවා. මෙහෙම දකිනකොට අනේ සැපයි කියලා හිතන් මොනවා නිගමනය කරන්නද මේකේ? දුක් වලට දමලා නිගමනය කරනවා මිසක් කොච්චර ප්‍රියමනාප තිබුණත් ඒක ඔක්කොම මායා උගුල් මිසක් තනසිල්ලට ලෝකේ පහළ වෙච්චා නෙමෙයිනේ කියලා දකින්නකොට මෙන්න මේ කෙරේ කියන දුක්ඛේ ඥානං පහළ වුණා. දුක්ඛ ආරි සත්‍යය පහළ වුණා. එහෙනම් දුක නෙමෙයි දුක්ඛ ආරි සත්‍යය කියන්නේ. ඔන්න ඔය ඥානෙටයි. නිසා ධර්මයේ පෙන්නා දුක්ඛ දුක්ඛ සත්‍ය වේද දුක්ඛ සත්‍ය දුක්ඛ වේද දුක්ඛ දුක්ඛ වේ දුක්ඛ සත්‍ය නොවේ දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍ය වේ දුක්ඛ නොවේ ඔන්න පෙන්නපු තැන තේරුම් ගන්න ඕනේ එහෙනම් ඔන්න ඒ දුක්ඛාරි සත්‍ය දකින්ද කොච්චර සම්බන්ධතාවයක් කොච්චර ගැළපීමක් තිබිලා තියෙනවද මේ තිලක්ෂණේ කියලා දකින්න ඕන. තිලක්ෂණේ නොදක්ක කෙනෙක් දුක්ඛාරි සත්‍ය අවබෝධ කරලා කිව්වොත් වෙන්නේ නැහැ. ඒක මූලික ප්‍රතිපදාව. ඒක දකින්නම ඕනේ. අනුලෝමක් ශාන්තියටපත් වෙනවයි කියන්නේ. ওই තිලක්ෂණේ දැකීමෙන් එතර පහළ වෙනවා යථාර්ථයේ දකින්නවා. නියම தત્ත්වයේ දකින්න නුවණ පහළ වෙනකොට චතුරාර්ය සත්‍යයේ දකින්න නුවණ පහළ වෙනවා. පූර්ව භාග නුවණ. ඒකට කියනවා සම්්‍යත්ත නියාමයි. අනුලෝමක් ශාන්තියටපත් වුණ කෙනෙක් තමයි කවදා හරි සම්්‍යත්ත නියාමයේ කියන ඥාණී ලබන්නේ. ඒ සම්්‍යත්ත නියාමයේ කියන ඥාණී ලැබුව කෙනෙකුයි සෝවාන් වෙන්නේ, සකෘදාගාමි වෙන්නේ, අනාගාමි වෙන්නේ, අරිහත් වෙන්නේ. යම් කෙනෙකුට ඔය කියන අනුලෝමක් ශාන්තිය නැත්නම් එහෙම නැත්නම් අනිච්ච දුක්ඛ අනාත්ත කියන මේ ධර්මයේ වැටහෙන්නේ නැත්නම් ඔව් සම්්‍යත්ත න්‍යාමයටපත් වෙන ඥානයටපත් වෙනවා කියන එක වෙන්නේ නැහැ. එහෙනම් ඔහු කවදාවත් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත්ත්වයටපත් වෙනවා කියන එක වෙන්නේ නැහැ. වෙන්න ඕන නම් අනිත්‍ය දුක්ඛ අනාත්ත වශයෙන් අනුලෝමක් ශාන්තිය ලබන්න ඕනේ. ධර්ම ශ්‍රවණය කරලා යලි යලි ආවර්ජනය කරලා කල්යාණ මිත්‍ර සම්පත්තිය ඇසුරෙන් ලෝකේ යථාර්ථයේ තිලක්ෂණයේ ওই විදිහ අහනකොට දකින්නකොට මහා දැනීමක් වර්ධනය වෙනවා. අනේ ලෝකේ කියන්නේ අසාර දෙයක් අපි හිතා ඉන්න සාරත්‍යය ලෝකේ නෑනේ. සුන්දර ලෝකේ කියන්නේ මායා මුලා වූ සත්වයන්ගේ තිබෙනා වූ විගඩන්නේ. මොනවද සැනසෙල්ලක් ලෝකේ තියෙන්නේ? ධර්මය අවබෝධ වෙන්නේ ඔය වචනේ වැටහීම එනවා. අමුතුවෙන් සංගොලක් තියා ගන්න දෙයක් නැහැ. ඊට පස්සේ නාට්‍ය ගීත වාදිත විසූක දසන මාලාගන්ධ විලේපන ධාරණ මණ්ඩල විභූෂණ අට්ටාන වේරමණී කිය කිය රකින්න දෙයක් නැහැ රැකිලා ඉවරයි. මොන නැටුම් ගැයුම්ද මොන විභූෂණද මොන මල් ගඳ විලවුන් දැරීම්ද මොන සැරසීම්ද මොන හරයක් ඇති දෙයක්ද මේ කරන්නේ මුලා වැඩ ප්‍රඥාවට ඔය ටික ගෝචර වුණා නම් ඔය කියන ඒවා කොනිකාන් රැකිලා අන්න එහෙම ක්‍රමවේදයක් තියෙනවා ධර්මයේ. ප්‍රඥාවෙන් සීලය නැගෙනවා. ඊට පස්සේ අකම්පිත සමාධිය නැගෙනවා. තීක්ෂණ ප්‍රඥාව ලැබිලා මාර්ගඵල අවබෝධය ලැබෙනවා. සීල සමාධි ප්‍රඥා ප්‍රඥා සීල සමාධි ආදී වශයෙන් නැගෙන ක්‍රමයක්. ඒ ක්‍රමයේ තුලින් ආර්ය මාර්ගයේ පූර්ණේ වෙනවා. ඉතින් ඒක තේරුම් අරගෙන ඊට අනුකූලව ත්‍රිලක්ෂණේ අවබෝධ කරගන්න උත්සාහ කරන්නේ චතුරාර්ය සත්‍යයේ ඒකාන්තය ලැබීමට ඒක මගේ පෑදෙනවා එතනින් ඉඳන්